කම්මාරාමෝ හෝති බස්සාරාමෝ හෝති නිද්ධාරාමෝ හෝති ඝන සංගනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති පපංච රාමෝ හෝති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සෝදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාව තුළින් පින්තුල්ලාට අපි කියලා දෙන්නේ මද්దికා මරණ සූත්‍රය. අංගුත්තර නිකායේ සඳහන් වන වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පින්නතුනි බණ කියන මටත් බණහන ඔබටත් 100ට 100ක්ම වැදගත් ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාවක් 199ක් එහෙම නෙවෙයි 100ට 100ක්ම මේ දේශනාව ප්‍රයෝජනවත් 100ට 100ක්ම ප්‍රයෝජනවත් වන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි අපි හැම දිනාම මරණයට පත් වෙන නිසා එහෙමනම් මේ සූත්‍රයෙන් උගන්වන්නේ සතුටින් මැරෙන විදිහ. සන්තෝෂෙන් මැරෙන්න ඕන නම් මෙන්න මේ කියන කාරණා කීපය තමන්ගේ ජීවිතයට ගලපගත්තොත් ඒ තැනත්තාට සතුටින් මැරෙන්න පුළුවන්. සතුටෙන් මැරුණොත් පින්නතුනි සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. කනගාටුවෙන් දුකෙන් දුම්නකින් අපි අභාවයටපත් වුනොත් කිසිසේත්ම අපට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ දේශනාව අපි හැම දිනාටම බොහෝම ප්‍රයෝජනවත් දේශනාවක්. දැන් බලන්න පින්නතුනි අපි මුලින්ම කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතය අපි අවුරුදු 100ක්වත් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් සමහර දිව්‍ය ලෝකات එක්ක සංසන්දනය කරනකොට සමහර දිව්‍ය ලෝකවල මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. ඒ තරම්ම කෙටි කාලයක් අවුරුදු 100 කියන්නේ. හැබැයි ඉතින් අද අවුරුදු 100කුත් නැහැ. නමුත් අපි හිත හැදෙන්නත් එක්ක අවුරුදු 100යි කියලා හිතමුකෝ. එහෙමනම් අවුරුදු 100ක් අපි ජීවත් වෙනවා නම් අපිට මාස හම්බෙන්නේ කීයද? මාස 1200යි. බලන්න මාස යන වේගය හොයන්න බෑනේ නේද? එහෙමනම් මොන ක්‍රමයකට ජීවත් වුණත් මාස 1000ක් තමයි උඩරිම අපි ජීවත් වෙන්නේ. ඊළඟට පින්නතුන කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් දවස් කීයක් හම්බෙනවද? දවස් හම්බෙනවා දින 36500ක්. ඉතින් 36500ක් කියලා කියන්නේ ඒක අවුරුදු 100ක්ම හිටියොත්. එහෙමනම් අපිට දින 30000ක් විතර තමයි ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට බලන්න පින්නතුනි ඒ දින 30000ෙමුත් අපි පැය 8ක් නෙදාගත්තොත් පරමාවිත වින්දොත් දින 30000ක් හම්බෙනවා ඒකෙමුත් අපි පැය 8ක් නෙදාගත්තොත් දින 12000ක් අපි පින්නතුනි නෙදාගෙන තියෙනවා ඊළඟට උදේටයි දවල්ටයි නිදාගන්නේවත් ගත්තොත් එහෙම ඊටත් වැඩි. ඊළඟට අපි රාජකාරී කරනවා. ඒවටත් කාලය ගියාම ඇත්තටම අපිට විවේකීව ජීවත් වෙන්න කාලයක් නැහැ. එහෙමනම් එච්චර චූටි කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් බලන්න කෙනෙක් අවුරුදු 60ක් ජීවත් වෙනා නම් එයා දින 21900ක් ජීවත් වෙනවා. එතකොට බලන්න තව දින කොච්චරද තියෙන්නේ. තව දින 5000ක් 6000ක් තමයි ඉතින් අද ආයතත් එක්ක තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ ඒ මරණයට පත්වන අපට මේ දේශනාව හරියම වැදගත්. මේ දේශනාව පින්නතුනේ ශ්‍රාවක වාසිතයක්. ශ්‍රාවක වාසිතයක් කියලා කියන්නේ මේ දේශනාව සිද්ධ කළේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන කමඨහන් ඉගෙනගෙන ඈත වනයකට ගිහිල්ලා භාවනා කළා. උන්වහන්සේලා පුදුම වීරියකින් භාවනා කළා. පුදුම උත්සාහයකින් භාවනා කළා. නමුත් ප්‍රතිඵල නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැතුව උන්වහන්සේලා බොහොම කනගාටුවෙන් නැවත සවැත්නුවර ජේතවන මහා විහාරයට පැමිණුණා. මේ භික්ෂුන් වහන්සේලා දිහා බැලුවාම සරිවත් ස්වාමීන් වහන්සේට පෙවුණා මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ කනගාටුවෙන්. උන්වහන්සේලාට ඒ ජීවිතේ මාර්ගඵල ලබන්න තම පාරමී ශක්තියක් නැහැ. දැන් මේ හැම කෙනෙක්ම හිතට ගන්න ඕන බොහෝ දෙනා හිතනවානේ අනේ මටනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඇති කියලා හිතන අය ඉන්නවා. පින්නතුනේ අපි කොච්චරනම් බුදුරජාණන් වහන්සේලා දැකලා ඇද්ද? මොනතරම් බුදුරජාණන් වහන්සේලාගේ බණ අහලා ඇද්ද? මොනතරම් මහා කාරුණිකයන් වහන්සේලාට දානේ පූජා කළා ඇද්ද? නමුත් පින්නතුනේ තාම අපි හැමෝම සසර අනමතග්ග සංයුත්තේ හැටියට සංසන්දනය කරලා බැලුවාම මෙතන ඉන්න හැම කෙනාම බුදුරජාණන් වහන්සේට දැකලා තියෙනවා. බණක් අහලා තියෙනවා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා කියලා බණ ඇහුවා කියලාම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් මේ බුද්ධ ශාසනයක් ලැබਿੱච්ච මේ වෙලාවේ අපි ධර්මය හොඳට පුරුදු කරන්න ඕනේ. ධර්මය පුරුදු කරලා තිබුණ නැත්නම් අපිට නිවන් දකින්නවා කියන එක ලේසි නෑ. දැන් බලන්න කොසල් මහ රජුරෝ මොනතරම් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවද? උදේට අධ්‍යයත වනයේට යනවා හවසටත් යනවා. කොච්චරවත් කොසල් මහ රජුරෝ බණ අහනවා. ඒක හොඳට ඔප්පු වෙනවා. සංයුත්ත නිකායේ තියෙන වෙනම සංයුත්තයක් ඒකේ නම කෝසල සංයුත්තේ කොසල් රජුරවන්ටම කියපු බණ තමයි එතන තියෙන්නේ. හැබැයි එච්චර බණ අහලවත් කොසල් රජුරවන්ට සෝතාපන්න වෙන්න බැරි වුණා. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් මහානකම ලබා ගන්න පින තිබුණා. උන්වහන්සේගෙන් කමඨහන් ඉගෙන ගත්තා. නමුත් නිවන් දකින්න බැරි වුණා. ඒකට හේතුව තමයි සසර මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ තිලක්ෂණය උරුදු කරලා නැත්නම් විදසුන් වඩලා නැත්නම් පාරමිතාවන් සම්පූර්ණ කරලා නැත්නම් කෙනෙකුට ලිහිසියෙන් පින්නතුන් නිවන් දැකන්න අමාරුයි. මේකෙන් කවුරුත් මන්ද උත්සාහයක් ඇති කරගන්න එපා. මේ ශාසනය ලැබිච්ච වෙලාවේ උප්පරිම වශයෙන් අපි ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට ඒක අපට කවදා හරි පිහිට වෙනවා. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේලාටත් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඉතින් කනගාටුවෙන් ඉන්න මේ ස්වාමීන් වහන්සේලා දැකලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරන ඇවැත්නි මම ඔබ වහන්සේලාට පොඩි අනුශාසනාවක් කරන්නම්. හැබැයි මේ අනුශාසනාව කරන්නේ මාර්ගඵල ලබන්න එහෙම නෙවෙයි. මොකද සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හිම වදාලේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉගෙනගෙනවත් ඒවා ප්‍රගුණ කරලවත් මේ ස්වාමීන් වහන්සේලාට නිකලෙස් වෙන්න බැරි වුණා නම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් බණ අහලා ඒ උත්තරීතර தത്വයටපත් වෙන්න පුළුවන් කමක් නැහෙනි. ඒ නිසා තමයි බුදු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලේ මං අද ඔබ වහන්සේලාට බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි. මං ඔබ වහන්සේලාට බණ කියන්නේ සන්තෝෂයෙන් මැරෙන විදිහයි මං කියලා දෙන්නේ. ඉතින් එහෙමනම් මේ දේශනාව පින්නතුනේ හරීම වටින දේශනාවක්. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සතුටින් මැරෙන්න නම් කරුණු හයක් පුරුදු කරන්නට ඕන. ඒ කරුණු හය තමයි කම්මාරාමෝ හෝති. පළවෙනි එක වැඩ වලින් ආයි වෙන්න ඕන. දෙවෙනි එක බස්සාරාමෝ හෝති කතාව පාලනය කරගන්න ඕන. නිද්ධාරාමෝ හෝති නින්දත් පාලනය කරගන්න ඕන. ඝනසංගනිකාරාමෝ හෝති ඝනසංගනිකාරාමය කියලා කියන්නේ පිරිසට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ සංසග්ගාරාමෝ සංසග්ගාරාමෝ හෝති එක එක සංසර්ග වලින් අයින් වෙන්න ඕන අවසාන එක තමයි ප්‍රපංචරාමෝ හෝති තණ්හා දිට්ඨිමාන වලින් ටික ටික අයින් වෙන්නට ඕන දැන් මෙහෙම කිව්වට මෙයත් අංග ඔළුවට මේක හරියට ගියේ නෑ අපි බොහොම සරලව කාටත් තේරෙන්න මේ කරුණ හය පින්නතුලට කියලා දෙනවා පළවෙනි කාරණය තමයි කම්මාරාමෝ හෝති. වැඩ වලින් අයින් වෙන්නට ඕන. මේත් බලයි මේක හරි වැඩක් නේ. කොහොමද වැඩ වලින් අයින් වෙන්නේ? වැඩ වලින් කිසිසේත්ම අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මෙතන කියන්න පින්නතර මේ වැඩ වලින් අයින් වෙන්න කියලා කියන්නේ අපි මේ දිනදා කරන කෑම උයා ගන්න දේවල්, ඇඳුම් සෝද ගන්න දේවල්, ගෙවල් අතු ගා ගන්න ඒ කටයුතු ඒව නවත්තන්න කියන එක නෙවෙයි. කෙලවරක් නැති වැඩවලින් යම් කිසි වයසකට ගියාම අපි නවත් ඒක ටිකක් අඩු කරගන්න පුරුදු වෙන්නට ඕන. අපි මුලින්ම කල්පනා කරලා බලමුකෝ. ඇයි අපි වැඩ කරන්නේ? පින්නතුනේ අපි වැඩ කරනවා ජීවත් වෙන්න අපි රස්සාවක් කරන්න ඕන නිසා අපි වැඩ කරනවා. ඊළඟට ඇයි අපි වැඩ කරන්නේ? ඊළඟට අපි වැඩ කරන්නේ පින්නතුනේ කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න මට මේ උදව්ව කරන්න කිව්වොත් අපි වැඩ කරලා දෙන්න වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ මොකටද? ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. පින්නතුනි වැඩ පිනිස වැඩ කරනවා කියලා කියන්නේ මොකද්ද? වැඩ පිනිස වැඩ කරනවා කියලා කියන්නේ නිකන් ඉන්න බෑ. මුළු තැංගෙට කුස්සියට ගියොත් කුස්සිය අතපත ගන්නවා. වැඩක් නෑ. නමුත් වැඩක් ඕන. වත්තට ගියොත් ඉතින් වැට කුරුළු ගන්නවා. අත ඉතින් වාත් අතපත ගන්නවා. ඉතින් මොනවා හරි වැඩ ඕන. එහෙමනම් ඔන්න ඔය කාරණා තුන මුල් කරගෙන තමයි අපි වැඩ කරන්නේ. පින්නතුනි මෙතන කියන්නේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි. අපේ ජීවිතය සැලැස්මකට අනුව අපි ගෙනියන්න ඕන. මොකද එහෙම නොවුනොත් අවුරුදු 80 90 ගිහිල්ලත් සමහරුන්ගේ ඔළුවේ මහා ව්‍යාපෘති. ගෙවල් දෙක තුනක් හදනවා. ඊළඟට ඉඩම් වලට නොඑක් විදිහට තාප්ප දානවා, නොඑක් විදිහේ ව්‍යාපාර කටයුතු. ඉතින් වය වෘද්ධ මිනිස්යාගේ ඔළුවේ වැඩ කෝටියක් ඔළුවේ. ඉතින් සාමාන්‍යයෙන් හිතලා බලන්නකෝ වැඩ කෝටියක් ඔළුවේ තියෙන මිනිස්සෙකුට සතුටින් මැරෙන්න පුළුවන්ද? සන්තෝෂෙන් මැරෙන්න බෑ. පින්නතුනේ අපට විශ්‍රාම කාලයක් තියෙන්නේ ඒ විශ්‍රාම කාලේ අපි විශ්‍රාම සොයෙන් ගත කරන්න ඕනේ. නමුත් ඒ කාලේ අපි නොයෙක් නොයෙක් ව්‍යාපෘති වලට හුරු වුණොත් පින්නතුනේ මිනිස්යාට සන්තෝෂෙන් මැරෙන්න බෑ කියනවා. හැබැයි එදා මේ දේශනාව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කළේ පැවිද්දන්ට කියලා මම දන්නවා. හැබැයි අද මම මේ වණ කියන්නේ ගිහියන්ට කියලාත් මම දන්නවා. පින්නතුනි ගිහි පැවිදි අප දෙපක්ෂයටම මේ මරණය උරුමයි. එහෙනම් ගිහි පැවිදි අප දෙපක්ෂේතම සන්තෝෂයෙන් මැරෙන්න නම් වැඩවලින් ඒකාන්තයෙන්ම අයින් වෙන්න ඕන. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයන්න ඕන නම් සාමාන්‍ය යන්ත්‍රයක යාන්ත්‍රණය හොයන්න ඕන යන්ත්‍රේ නවත්තන්න දෙපැයි දුවන මැෂින් එකක යාන්ත්‍රණය හොයන්න අමාරුයි. අන්න ඒ වගේ තමයි මේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න ඒකාන්තයෙන් මේ යන්ත්‍රේ නවත්තන්න ඕන. එහෙම නැතුව දුවන මැෂින් එකක යාන්ත්‍රණය හොයන්න බෑ. දැන් බලන්න සමහර අම්මලා තාත්තලා අපට ඇවිල්ලා කියනවා කතා කරනකොට අනේ ස්වාමීන් වහන්සේ මගේ දරුවෝ කීප දෙනාගෙන් ඉතින් හැම කෙනාගේම මම නිදහස් වුණා. තව මේ බාල දරුවා ඉන්නවා. එයත් කාට හරි විවාහපත් කරලා දුන්නට පස්සේ අනේ ඉතින් මට සතුටින් මැරෙන්න පුළුවන් කියලා. අර බලන්න. වැඩ ඔළුවේ තියෙනකොට සන්තෝෂෙන් මැරෙන්න බෑ. ඒක පැවිද්දන්ට වුණත් එහෙමයි. දැන් පැවිද්දෙක් වුණත් හැමදාම පන්සල හදන්න පුරුදු වුණොත් වෙනතුනේ මේක ඇබ්බැහියක් වෙනවා. කවදාවත් ඒ ස්වාමීන් වහන්සේට වැලි ගල් සිමෙන්ති නැතුව ඉන්න බැරුව යනවා. මොකද ඒකට ඇබ්බැහි වෙනවා. ඒකට පුරුදු වෙනවා. දැන් පැවිද්දෙක් වුණාම පැවිද්දා කියලා කියන්නේ ඒකසාරී ජීවිතයක් නෙවෙයි අනේකසාරී ජීවිතයක්. බොහෝ දෙනාට උපකාර කරන ජීවිතයක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන හදන්න ඕන. හැබැයි ඒක කාල රාමුවක් ඇතුව සැලැස්මක් ඇතුව එහෙම නැතුව හැමදාම පින්නතුනි විහාරාරාම හදන්නම බිත්තුන් වහන්සේ නමක් වුණත් පුරුදු වෙලා හිටියොත් උන්වහන්සේටවත් සතුටින් මැරෙන්න බෑ කියනවා. ඒ නිසා මේක කාටත් පොදුයි. අපේ පැරණි ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් මට මේ වෙලාවේ මතක් වෙනවා. උන්වහන්සේට වන්දනා කරන්න අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා තියෙනවා. ඉතින් වැඳලා ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට ඒ බොහෝම ශික්ෂාකාමී හොඳ ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කියලා කියනවා මේ පැවිද්දෝ කරන ඕනම වැඩක් හරියනවා. දැන් හාමුදුරුව කෙනෙක් වෙදකම් කරන්න පටන් ගත්තොත් පින්නතුනි ප්‍රසිද්ධම වෛද්‍යවරයා වෙනවනේ. කේන්දර බලන්න හාමුදුරුවම පටන් ගත්තොත් අංක 1 දෛවඥා වෙනවම තමයි. ගොඩනැගිල්ලක් විහාරයක් හදන්න ගත්තොත් ඕනම දෙයකට හාමුදුරනමක් මුල් වුණාම ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට කියලා කියලා තියෙනවා. හැබැයි හාමුදුරුවෝ කරන හැම වැඩේම හරියනවා මහානකම හැර කියලා. එහෙමනම් මේ වැඩ ඔක්කොම අයින් කරලා හරියට මහානකම කරගන්න කියලා අර ස්වාමීන් වහන්සේට අවවාද කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනේ මේ පින්වත් හැමදෙනාම හිතට ගන්නට ඕන අපේ යම්කිසි වයසක් එනකොට අපේ වගකීම් වලින් අපි ටික ටික අයින් වෙන්න ඕන ඊළඟට මේ වැඩ එක එක්කිනාට බාර දීලා බොහොම සැනසille අපේ අවසාන කාලේ අපි ගත කරන්න ඕන අර අපේ ඔළුව පින්නතුණි යකාගේ කම්මල වගේ වුණොත් කවදාවත් සතුටෙන් මැරෙන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍ය මේ දේශනාව අහලා මේ පින්නතුල හිතලා බලන්න. වැඩ කෝටියක් ඔළුවේ තියෙන මිනිස්සෙකුට කොහොමද සතුටෙන් මැරෙන්න පුළුවන්? එහෙම මැරෙන්න විදිහක් නැහැ. එහෙමනම් සන්තෝෂෙන් මැරෙන්න නම් අංකයකට අපි මොකද්ද කරන්න ඕන? වැඩ වලින් අයින් වෙන්න ඕන. දෙවැනි කාරණය තමයි බස්සාරාමෝ හෝති බස්සාරාමයේ කියලා කියන්නේ කතාව. පින්නතුනේ අපේ සමහරුණු මේ කතාවට පුදුම විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් අපි වයින්වන්නේ කුඩු බොන අයට මේ කුඩු කාර්යයා කියලා බයිනෝ. මත් අතුරට ලොල් වෙච්ච කෙනාට මේකට ඇබ්බැහි වෙලා කියලා මේ බොණ්ඩම පුරුදු වෙලා කියලා අපි දොස් කියනවා. හැබැයි මට හිතෙන්නේ නම් මේ කතාවත් ඒ වගේම එකක් තමයි. සමහරුන්ට මේ කතාව නැත්තම් පින්නතුනේ පිස්සු වගේ. ඉතින් එහෙමනම් මේ කතාව ටිකක් අඩු කරන්න කියනවා. කතා නොකර ඉන්න කියලා කියනවා නෙවෙයි. අවශ්‍ය දේ කතා කරන්න ඕන. හැබැයි කෙලවරක් නැතුව තොරතෝන්තියක් නැතුව කතා කරන කෙනාට සතුටෙන් මැරෙන්න බෑ කියනවා. ඒක අපි ඇත්තටම අත්දැකීමෙන් පවා දන්නවා. පින්නතුනි කෙලස් ගලන ප්‍රධානම තැනක් තමයි මේ කට. ඔබ ධර්මයේ පැත්තකින් තිබ්බත් දැන් බලන්න මේ පින්නතුලගේ ජීවිත මේ අත්තන්ට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන මොකක් නිසාද? කට නිසා. කට පාලනය කරගන්න පුළුවන් නම් ප්‍රශ්න හරිම අඩුයි. ප්‍රශ්න නැති තරම්. ඉතින් මේ කට කය නම් සංවර කරගන්න ටිකක් උත්සාහ කළොත් ලෙහෙසි. හැබැයි වචනය පාලනය කරගන්න හරිය අමාරුයි. නිසා අපි බොහොම උත්සාහවන්ත වෙලා මේ වචනය පාලනය කරගන්න ඕන. ඉතින් වචනය පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අවශ්‍ය දේ කතා කරලා නිස්සද්ද වෙන එක. ඔය ඕනවට වඩා පින්නතුනි කතා කරන්න ගියාම සමාජයෙන් ගැරහීමට පවා ලක් වෙනවා. අවශ්‍ය දේ කතා කරලා වැඩගත් විදිහට ඉන්න කෙනාට නිතින්ම සමාජයෙන් ගෞරවයක් පවා ලැබෙනවා. ඒ නිසා මේ කතාව පාලනය කරගන්න ඕන විශේෂයෙන්ම සන්තෝෂෙන් මැරෙන්න නම්. දැන් මම දන්නව අත්දැකීමෙන්ම ඔය සමහර අය පින්නතුනේ දැන් වයෝ වෘද්ධ වෙලා ඉන්නකොට ස්පිරිතාල වලට එහෙම අපි සමහර වෙලාවට යනවා පිළික් කියන්නේ. ඉතින් ළමයි ආරාධනා කරනවා අනේ අපේ තාත්තගේ අවසාන කාලේ අනේ ස්වාමිනී පිළිත් ටිකක් කියන්න. ඉතින් දැන් අර නොයෙක් මැෂින් වල ගහලා පින්නතුන එහෙම ඉන්න අර රෝගියා අර වයෝවෘද්ධ කෙනා පණ ඇද ඇද අපිත් එක්ක කතා කරනවා. ඉතින් ළමයි කියනවා අනේ ස්වාමීන් වහන්සේ තාත්තා හරි කැමැති කතා කරන්න බලන්න පින්නතුනි. ඒ නිසා මේ වචනය පාලනය කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එක එක ඉන්ද්‍රයන්ට එක එක උපමා දුන්නා. දැන් බලන්න මේ දිවට දීපු උපමාව දිවේ පින්නතුනේ ඇට නැහෙනි. මේ ඇට නැති දිවට උන්වහන්සේ දීපු උපමාව තමයි මහණෙනි මේ දිව හරියට කෙටේරියක් වගේ කිව්වා. දැන් කෙටේරිය කියනකොට අපිට ටිකක් කියනකොටත් බය හිතෙනවා. බලන්න දීපු උපමාව මහණෙනි මේ දිව හරියට කෙටේරියක් වගේ. එමනම් භික්ෂුන් වහන්සේලා වන අපට බුදුරජාණන් වහන්සේ වදාළේ sannipatitānaṁ o bhikkave dvaṁkaraniyaṁ මහණනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එක්ක නිස්සද්දව භාවනා කරන්න ඕන නැත්නම් ධර්මයේම කතා කරන්න ඕන. ඒ නිසා අපේ පින්නතොල්ලාට මේ තියෙන මේ පුරුද්ද ටික ටික අපි අඩු කරගන්න ඕන. ඒ බුරුම රටේ භාවනා මධ්‍යස්ථාන තියෙනවානේ. මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්න කමතහන් දෙන ආචාර්යයන් වහන්සේලා කියන කතාවක් තමයි මාස 6ක් හොඳට භාවනා කරලා ඒක අනවශ්‍ය දෙයක් එක විනාඩියක් විනාඩි දෙකක් කතා කරොත් අර ඔක්කොම ඉවරයි. ඒ තරම් මිසක් මේ කතාව. එහෙමනම් අපි මේ වචනය පාලනය කරගන්නම මහන්සි ගන්නට ඕන. හිතුවොත් බැරි නෑ. දැන් බලන්න අපි සාමාන්‍ය දවසකට කොච්චර වචන පාවිච්චි කරනවද? ඒ වචන වලින් පින්නතුනේ අපට ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ ඉතාම ස්වල්පයක්. ඒ නිසා මේක නැවත නැවතත් අපි අවධාරණයෙන්ම කියනවා පුළුවන් තරම් පින්නතුනේ කට නැත්නම් මේ වචනය පාලනය කර ගන්න ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙතිස් කතා වලින් අයින් වෙන්න. පින්නතුලා දන්නවා දෙතිස් කතා ඒවා ටික අපි හැමදාම කතා කරන දේවල්නේ. හැබැයි හොඳට හිතලා බලන්න අපි මේ ආණ්ඩුව ගැන කතා කරා. ඊළඟට පින්නතුනි හොරු ගැන කතා කළා. ඊළඟට නළු නිළියෝ ගැන කතා කළා. ඊළඟට යුද්ධය ගැන කතා කළා. තව නොයෙක් මේ සමාජයේ තියෙන එක එක දේවල් ගැන කතා කළා. පින්නතුනි අපේ හිතට ඇති වෙන්නේ එක්ක ඇලීමක්, එක්ක වැටීමක්. ඇලීම කියලා කියන්නේ තකුසලයක්, ගැටීම කියලා කියන්නේ තකුසලයක්. එහෙනම් භාවනාවකින් ඉස්සරහට යන කෙනෙකුට මේ ඇලීම්, ගැටීම් සම්බන්ධව කෙරෙන කතා වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන. භාවනා කරන කෙනෙකුට කතා කරන්න පුළුවන් අල්පේචතාවයේ පිළිබඳව ලැබਿੱච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව විවේකය පිළිබඳව සීලය පිළිබඳව සමාධිය පිළිබඳව ප්‍රඥාව පිළිබඳව විශේෂයෙන් නිවන පිළිබඳව අපි නිවනක් ගැන කතා කරනවාද? නිවන් තප ලැබේවා කෙනෙකුට සාදු සාදු කියනවා. හැබැයි නිවන මොකද්ද කියලා ඇහුවොත් වටපිට බලනවා. ඒක තේරෙන්නේ නැහැ. එතකොට බලන්න මේවා පිළිබඳව අපි කතා කරලා නැහැ. අපි සීලය ගැන කතා කරන්නේ සමාධිය ගැන කතා කරන්නේ අපි නොයේක් බාහිර දේවල් කිසිම වැඩගම්මකට නැති මේ අනවශ්‍ය දේවල්මයි අපි කතා කරන්නේ. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්න ඕන මේ වචනය පාලනය කරගන්න ඒක හරියම වැදගත් දෙයක්. මොකද මේ කටින් කොච්චර බොරු කියනවද? මොනතරම් පින්නතුනේ කේලාම් පරුස වචන හිස් වචන භාවිතා කරනවද? වචනය හරියට පාලනය කරගත්තොත් මේ මොනම දෙයක්වත් නොවේ සාන්තව අපට මේ ගමන යන්න පුළුවන්. ඔය බෞද්ධ කියා ගන්නා බොහෝ දෙනෙක් පින්නතුනි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ කටේ තොලේ නොගෑවි හොඳට බොරු කියනවා. දැන් බොහෝ දෙනාගෙන් අහුවාම සිල් ආරක්ෂා කරනවාද කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සිල් රකින්නවා හැබැයි ඉඳලා හිටලා බොරුවක්. එතකොට බලන්න ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති දේ තමයි අපි කරන්නේ. මොකද මේ පංචශීල ප්‍රතිපදාවේ නරකම සිකපදේ හොඳ නැතිව ශික්ෂාපදේ තමයි බොරුව. බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. එහෙනම් පින්නතුල මතක තියාගන්න දෙවනුව සතුටෙන් මැරෙන්න ඕන නම් වචනය පාලනය කරගන්න ඕන. තුන්වෙනි එක. නිද්ධාරාමෝ හෝති. සන්තෝෂෙන් මැරෙන්න ඕන නම් නිନ୍ଦ පාලනය කරන්න ඕන. පින්නතුනේ නිନ୍ଦ කියලා කියන්නේ සාමාන්‍ය නිදාගත්තට පස්සේ කෙරෙන දෙයක් නෑ නේද? නිදාගත්තම නිකන් මැරුණා වගේ. එහෙමනම් මේ නිදා ගැනීම කියලා කියන්නේ කාලේ කාදවීමක්. අපේ ශරීරයට නිින්ද අවශ්‍යයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් පින්නතුනේ මේ නිින්ද පුළුවන් තරම් පාලනය කරන්න ඕන. දැන් බලන්න අපි මේ අනාදිමත් සසර බල්ලෝ වෙලා ඌරු වෙලා තවත් පිළිසංගත සත්තු වෙලා නිදාගත් එකමනේ වැඩේ. දිවේ නිදා ගන්නවා කියලා කියන්නේ තනිකර භවාංග සිත් වැඩ කරන්නේ. ඉතින් මෙච්චර බුද්ධ ශාසනයක් ලැබਿੱච්ච මේ වෙලාවේ හොඳ මනුස්ස ජීවිතයක් ලැබපු අපි අංග විකල භාවයක් නැති ජීවිත ලැබපු අපි සද්ධර්මයේ ලැබਿੱච්ච මේ පින්නතුල්ලා නිදාගෙන කාල විනාශ කරනවා කියලා කියන්නේ ඒක හරි අපරාධයක්. නින්දට ඇබ්බැහි වෙච්ච කෙනාට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. එහෙමනම් පින්නතුනි කෙනෙක් වැඩවලින් අයින් වෙලා කතාවෙම තයින් වුණාම හිතගෙන නින්ද යනවා නේද? මොකද ඉතින් වැඩ වැඩක් නෑ කතාවක් නෑ. ඉතින් එහෙමනම් නොනිදා මොකද්ද මෙතන කරන්න කියන්නේ? නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලායි කියන්නේ. දැන් බලන්න ගොඩාක් අයගෙන් අපි අහනවා පිස්සුන් වහන්සේලා හැටියට කොහොමද දැන් භාවනාවක් එහෙම කරනවද කියලා. සමහර මේ වයසක අය අපිට කියන අනේ හාමුදුරනේ මොන භාවනාවද මේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. ඒතර උපදිච්ච දවසේ ඉඳලා අර ඇදුම රෝගින් වගේ හුස්ම ගන්නවා. නමුත් අපි හුස්ම ගත්තද කියලාවත් දන්නේ නැහැ. එහෙමනම් භාවනා කරනවා කියලා කියන්නේ හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම. එතකොට දැන් බලන්න අපි රෑ 10ට නිදා ගන්නවා නම් ඊළඟට උදේ 6ට අවදි වෙනවා නම් ඒ අනිත් හැම කාලෙම අපිට වැඩ නම් අපිට පුළුවන් රෑ 10ට නිදා ගන්න එක කොහොම හරි උත්සාහවන්ත වෙලා රෑ 11 කරගත්තා නම් එතන පැයක් තියෙනවා. එතන gedara සද්ද බද්දෙත් නැහැ. භාවනාවක් කරගන්න පුළුවන්. ඊළඟට උදේ 6ට අවදි වෙනවා නම් උදේ 5ට අවදි වුණා නම් එතන පැයක් තියෙනවා. අවශ්‍යතාවයේ තියෙනවා නම් පින්නතුනි කාලේ හදාගන්න පුළුවන්. එහෙමනම් නොනිදා සිහිය දිනු කරන්න ඕන. නැත්තම් ප්‍රතිපත්ති පුරන්නට ඕන. මේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්නට ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. එහෙමනම් සන්තෝෂයෙන් මැරෙන්න නම් නිନ୍ଦ පාලනය කරන්න ඕන. හතරවෙනි කාරණය. ඝනසංගනිකාරාමෝ හෝති. මොකද්ද මේ ඝනසංගනිකාවය කියලා කියන්නේ? පින්නතුනේ ඝනසංගනිකාවය කියලා කියන්නේ හරියට අර කුරුළු රෑන වගේ. කීචි බීචි කී කියාර එකතම ඉන්න තියෙන කැමැත්ත. ඕක අපේ අයට හොඳට හුරු දෙයක්. අම්මා තාත්තා දුවල පුතාලා බෑන යේලි මුණුබුරු මිනිබිරියෝ තවන් සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදීන් යාළුවන් වට කරගෙන ඉන්න තමයි කැලැත්ත. මම මේ කියන්නේ පෞල් සම්බන්ධතා නැති කරගන්න කියලා නෙවෙයි. නමුත් එතෙන්ටත් තියෙන ඇබ්බැහියෙන් නම් අයින් වෙන්න ඕන. පින්නතුනි කවුරු පිරිවරාගෙන හිටියත් මොනතරම් දරු මල්ලන් ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන හිටියත් අපිට අවසංගමන යන්න වෙන්නේ නම් තනියෙන්. ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අතහරින එකද පින්නතුනි ක්‍රමානුකූලව අතහරින එක ලේසි එහෙනම් ඉතින් දැම්ම ඉඳලා අපි පුහුණු වෙන්න ඕන ටිකක් හොද කලාව අර හැම කලාවකටම වඩා හොද කලාව වටිනවා කියනවනේ අපේ අය පින්නතුනි මේක විඳින්න දන්නේ අපේ අයට තනියෙන් ඉඳලා පුරුද්දක් නැහැ හැබැයි මේ තනියෙන් ඉන්න පුරුදු වුණාට පස්සේ හුදකලාවට හිත දාගත්තට පස්සේ ඒ තරම් සතුටක් තවත් නැහැ. එහෙමනම් අපේ පින්නතුන ටිකක් හුදකලාවේ ඉන්න පුරුදු වෙන්න ඕන. දැන් බලන්න අපේ අය කරන්නේ මොකද්ද? ගෙදර කවුරු හරි නැති වෙච්ච ගමන් කෙලින්ම යන්නේ දුරකථන ළඟට. ටෙලිෆෝන් එක ළඟට ගිහිල්ලා තමන්ගේ යාළුවෙකුට කතා කරනවා. කතා කරලා කියන්නේ මොකද්ද? අනේ ගෙදර කවුරුත් නැහැ හරි පාළුයි. ඒකයි මම ඔයාට කෝල් එකක් ගත්තේ බලන්න. අර ලැබෙන විවේකය විඳින්න දන්නේ එහෙමනම් මේ ධර්මය අවබෝධ කරගන්න කැමැත්තක් තියෙනවා නම් ඒ වගේම සන්තෝෂයෙන් මැරෙන්න කැමැත්තක් තියෙනවා නම් පින්නතුනේ අපි ටිකක් හොදකලාව පුරුදු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක් වදාලා මේ ධර්මය අල්ලන කෙනා හරියට අර එකඟක් තියෙන සතෙක් ඉන්නේ. අපි ඒ කතාවට කියන්නේ කංගේනා කියලා නේද? අන්නේ සතා වගේ ඉන්න කියනවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන මේ කාංගක් තියෙන සතා වගේ. අන්නේ වගේ ඉන්න කෙනෙකුට ධර්මය අල්ලන්න ලේසියි. එහෙම නැතුව පිරිවරාගෙන ඉන්න කෙනෙකුට පින්නතුනි සන්තෝෂෙන් නම් මැරෙන්න බෑ. සමහරුන්ට ඔක කිව්වහම සමහරු කියන්නේ මැරෙන වෙලාවට මම නිත හදාගන්නේ බලන්නකො මං හිත හදාගන්න විදිහ කොහොම කියනවා. එහෙම හදාගන්න පුළුවන් කමක් නෑ පින්නතුනි. දැම්ම ඉඳලා ක්‍රමානුකූලව ඔය පුරුදු වැඩි කරගත්තේ නැත්නම් සතුටෙන් නම් මැරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැම්ම ඉඳලා හොදකලාව පුරුදු වෙන්න ඕන. ඒ තමයි ඝන සංගණිකාරාමය කියලා කියන්නේ. පස්වෙනි එක තමයි සංසග්ගාරාමෝ හෝති. සන්තෝෂෙන් මැරෙන්න නම් මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕන. මේ සංසර්ගය කියන එක කොටස් පහකට බෙදෙනවා. දස්සන සංසග්ග, ශවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ගය කියලා කියන්නේ දකින්න තියෙන කැමැත්ත. තමන් ප්‍රිය කරන අය දකින්න හරි කැමතියි. දැන් සාමාන්‍ය අද තාක්ෂණයේ දිනු නිසා දැන් කෙනෙකුට ප්‍රිය කරන කෙනෙකුට කතා කරනකොට දුරකථනයෙන් වීඩියෝ කෝල් එකක් කරලා මාර්ගෙන් තමයි කතා කරන්නේ. ඒ ඒ මොහොතේ දකින්න ඕන. මම කියන්නේ එහෙම දැක්කට වරදක් නැහැ. හැබැයි ඒකටම ඇබ්බැහි වෙලා ඉන්නවනම් එතන බරපතල ප්‍රශ්නයක්. ඔය ඉස්තර පින්නතුනේ එක භාවනා වැඩසටහනකට මාත් සම්බන්ධ වුණා. ගිහි පැවිදි දෙපක්ෂයේ මෙතන භාවනා කරනවා. එතන බොහෝම නීති තදයි. ඒ දවස් 10 කිසිම කෙනෙක් කතා කරන්න බෑ. පොත්පත් බලන්න බෑ. බුද්ධ වන්දනාවක්වත් එතන එහෙම කරන්න බෑ. තන්නේ කරන භාවනාව විතරයි. කෙනෙකුගේ මූණක්වත් බලන්න බෑ. ඉතින් දැන් ওই භාවනා වැඩසටහන සම්බන්ධ වෙලා දැන් අපි භාවනා කරනවා. දෙවැනි දවසේ හෝ තුන්වෙනි දවසේ මම දැක්කා එක තාත්තා කෙනෙක් හොරෙන් හොරෙන් පොතක් බලනවා. ඉතින් මම ඒ ළඟට ගිහිල්ලා ඒ තාත්තට කිව්වා ඒ මහත්තයාට ඉතින් අවුරුදු 60ක 70ක මහත්තයෙක් මම කොහොමද මෙතන පොත් බලන්න බෑ නේද? ඒ නිසා ඔය වැඩේ කරන්න එපා. ඔයාට බැනුම් ගහන්නත් වෙයි. මේ තාත්තා මගේ දිහා බොහෝම අනුකම්පාවෙන් මගේ බලලා මට කියනවා ස්වාමීනි පොතක් නෙවෙයි ෆොටෝ පොතක්. ඇල්බම් එකක් ගෙනල්ලා. මොකද දැන් යාර දවස් 10ක් ඉන්න වෙනකොට දරුවෝ මුණුබුරු මිනිබිරිය දකින්න නැතුව ඉන්න බෑ. අම්මා කෙනෙක් නම් තව පොඩි අවස්ථාවක් දෙන්නවත් පුළුවන් මේ තාත්තා කෙනෙක්. ඉතින් බලන්න පින්නතුනේ මෙහෙම දකින්න කැමති නම් මැරෙනකොට මේගොල්ලන්ට දාලා යන්න පුළුවන්ද? බෑ. එහෙමනම් ඔය දකින්න තියෙන සංසර්ගයක සංසර්ගයක් ඇත්තටම. ඔන්න ඔය කැමැත්ත ටික ටික අපි පාලනය කරගන්න ඕන. ඒවා සාමාන්‍ය හොඳට සිහිය නුවණ තියෙන කාලේ ඉඳලා පුරුදු කරන්න ඕන. ඊළඟට පින්නතුනේ ශ්‍රවණ සංසර්ග අහන්න තියෙන කැමැත්ත. තමන් ප්‍රිය කරන අයගේ හඬවල් අහන්න හරි ආසයි. ඒ සමහරුන්ට දැන් බලන්න gederin එළියට දැස්සාම විනාඩි 5ක් යන්න ඉස්සෙල්ලා ගෙදර හඬ හෙන්න ඕන කෝල් එකක් දානවා. මම කියන්නේ ඉන්න තැන දැනුවත් කළාට ඒක වරදක් නෑ. හැබැයි ඒකට තියෙන ඇබ්බැහි අපි අඩු කරගන්න ඕන. ඒ කියන්නේ මේ තියෙන බැඳීම් අනවශ්‍ය බැඳීම් ටික ටික අයින් කරගන්න ඕන. ඊළඟට පින්නතුද සමුල්ලාප සංසග්ග. අල්ලාප සල්ලාපයේ දෙන්න තියෙන කැමැත්ත. ඉතින් මේවා අපි අයින් කරගන්න ඕන. ඊළඟට නොයෙක් දේවල් පරිභෝග කරන්න තියෙන කැමැත්ත සම්භෝග සංසග්ග. ඊළඟට පින්නතුනේ මේවා ඉවර වෙන්නේ අන්තිමට කාය සංසග්ගෙන් තමයි. එහෙමනම් මෙන්න මේ සංසර්ග වලින් අයින් වෙන්න ඕන සන්තෝෂයෙන් මැරෙන්න. අවසාන කාරණේ තමයි ප්‍රපංච රාමෝ හෝති. ප්‍රපංච රාමයේ කියලා කියන්නේ නම් තණ්හා දිත්‍තිමාන කියන මේ තුනට මේ ප්‍රපංචවල ස්වභාවය ඇත්ත වගේ පේනවා නමුත් ඇත්ත නෙවෙයි. ඉතින් මේ තණ්හා දික්තිමාන දැන් මේ ඇත්ත බලයි කොහොමද දෙයියනේ තණ්හාව නැති කරන්න එක පාරම. නෑ මෙතන කියන්නේ පින්නතුනේ අර ඕලාරික තෘෂ්ණාව. ඕලාරික තෘෂ්ණාව කියන්නේ සමහරුන්ට මේ මෝඩ විදිහට මේ තණ්හාව තියෙනවා. සමහරුන්ට දැන් ගයක් හැදුවට කමක් නැහැනේ. වාහනයක් ගත්තට කමක් නැහැ. මේ ප්‍රථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. නැත්නම් කසාද බඳින්න එපා කියලා මේ ධර්මයේ කොතනවත් නැහැ. හැබැයි පින්නතුනි සමහරු ගයක් හදනවා, ගෙට බැඳෙනවා, ගේට් අරගෙන යන්නයි කල්පනාව. ඔන්න වරදින තැන. ඒ තරම් බැඳෙනවා. ඔන්න ඔය තණ්හාව ටිකක් පාලනය කරගන්න ඕන. ඊළඟට මිත්‍යා දෘෂ්ටි ගති පාලනය කරගන්න ඕන සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න ඕන මාන්නය අඩු කරගන්න ඕන මෙන්න මේ කියන කාරණා යම් කිසි මට්ටමකට බොහෝ දෙනාට පින්නතුනේ මේ මාන්නය කියන එක උප්පරිම වශයෙන් තියෙනවා. මාන්නය කියන අයට පින්නතුනේ යථාර්ථය දකින්න හරි අමාරුයි. හැම කෙලෙසයකටම ඕක මුල් වෙනවා. එහෙනම් මේවා ටිකක් පාලනය කරගන්න අපි පුරුදු වෙන්නට ඕන. එහෙමනම් මෙන්න මේ කියපු காரணා 6 අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රධාන ශ්‍රාවකයා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා සතුටෙන් මැරෙන්න පුළුවන් මෙන්න මේ කියන காரணා හය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත්. එහෙමනම් අපේ පින්වත් හැම දෙනාටම මේ කියන காரணා හය දැන් කාටත් මතක ඇති වැඩවලින් අයින් වෙන්න ඕන. ඒ වගේම කතාවෙන් අයින් වෙන්නට ඕන, නිින්දෙන් අයින් වෙන්නට ඕන, ඒ වගේම පිරිසට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වෙන්න ඕනේ සංසර්ග වලින් අයින් වෙන්න ඕනේ තණ්හා දිට්ඨිමාන වලින් හැකියතාක් දුරට අයින් වෙනකොට අර මුල් පහෙන් අයින් වෙනකොට පින්නතුනි තණ්හා දික්ටි මානවලිමුත් අයින් වෙන්න බැරි කමක් නැහැ ටික ටික අයින් වෙන්න පුළුවන් එහෙනම් හැම දිනාටම සතුටෙන් මරණයට පත්වන්නට මොකද සතුටෙන් මැරුණොත් තමයි අපිට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන් ඒ නිසා භද්‍රකා මරණ කියන්නේ සොඳුරු මරණයක් පිණිසම සතුටින් ඒ අවසාන හුස්ම පොද හෙලන්නට මේ දේශනාව යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් හැම දිනාටම මේ පින මහත්ඵල වේවා, මහනිසංස වේවා, නිවන් පිණිස වේවා. දෙවියන් සහිත සමස්ත ලෝකයාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම නමින්ය පරලෝකීය සීල බන්දු වර්ගයාට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසන සිර සත්ත ප්‍රජාවට මේ කුසල් නිවන් පිණසම වේවා අවසාන වශයෙන් අපි හැමදෙනාටම ජාතියක් දරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අදර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු